ආයුබෝ වේවා යහපතක්ම වේවා සියස සියසින් නරඹන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් අප සූදානම් වනවා ගුරු වදන් සිසුමුවෙන් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහනට මෙලෙසින් ආරම්භය ලබා ගන්නට අද දවසේත් මේ වැඩසටහනේ ප්‍රධාන අනුශාසකත්වය ප්‍රධාන සම්පත්දායකත්වය දරන්නේ නම කියන්නට අවසරයි මැදිරි පරිසරයට පිළිගන්නටත් අපට මෙලෙසින් අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පණේ සුදස්සී ස්වාමින්වන් වහන්සේ අපේ හම්දුරුවනේ හදවතින්ම නැගෙන සාදුනාද හඳින් ඔබ වහන්සේ මෙලෙසින් අප මැදිරි පරිසරයට පිළිගන්නවා ඒ වගේමයි හැමදාමත් වගේ අද දවසේත් අප වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කරනවා සියස මාධ්‍යජාලයේ ගරු සභාපතිතුමන් පී.කේ.යු. අධිකාරම් මැතිතුමන් එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය පරිපාලන අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඇතුළු වැඩසටහනේ නිෂ්පාදකතුමන් ඒ වගේම සියලුම කාර්ය මණ්ඩලය ඔවුන් තමයි අද දවසෙත් අපට මේ වැඩසටහන වෙනුවෙන් සිය ආශිර්වාදයේ අනුශාසකත්වය තිලින කරන්නේ. ඉතින් මේ සියලුම දෙනා සිහිපත් කරමින් අද දවසෙත් අපි අපේ වැඩසටහනට එකතු වෙනවා. ඉතින් මේ වැඩසටහනේදී අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ මහාචාර්ය රේරුකාණී චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේගේ පන්හිඳෙන් රචිතා රචනා වුණු මෙන්න මේ ධර්ම පුස්තකය වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම මෙන්න මේ ධර්ම ග්‍රන්ථයයි අපි සාකච්ඡාවට බඳුන් කළේ. මෙවන විට එකට එක දිගට එක පෙළට වැඩසටහන් ගණනාවක් ඔස්සේ අපි මෙහි තිබුණු තේමාවන් පිළිවෙලට හරි විදිහට සමාජයට අවශ්‍ය කරන ආදර්ශ සපයමින් සාකච්ඡාවට බඳුන් කළා. අපේ හැමදෙරුවනේ අද අපි තරමක් ඔබ වහන්සේලාට නම් හොඳින් හුරු පුරුදු නමුත් ගිහි පාර්ශවයේ විදිහට අපට ඊතරම් දුරට මේ වචනවල හුරු පුරුදු ගතියක් නැති නුහුරු නුපුරුදු ආගන්තුක වචන දිත්වයක් තේමාව බවට පත් කරගන්නවා හාමුදුරනේ අහිරිකය සහ අනොත්තප්පය කියන කාරණා දිත්වය ඉතින් මේ කාරණා දහමට අනුව විග්‍රහ කරගන්නේ කොහොමද? අපි මේ தত্ত্বය පැහැදිලි කරගන්නේ කොහොමද කියන තැනින් අපේ දහම් සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේ අපි මේ සාකච්ඡාවේදී ශහන් මහත්මයා සිහිපත් කළා වගේ අර කටට එච්චර තරමක් හුරු පුරුදු නැති වුණාට ඇත්තටම දන්නා කාරණා දෙකක් තමයි මේ කතා කරන්නට යන්නේ. දැන් හිරියොත්ප්ප කියන කරුණු දෙක අපට පුරුදුයි. හිරියොත්ප්ප කියලා කියන්නේ ලැජ්ජ බය. අපි සිංහලෙන් කියනවා නම් ලැජ්ජ බය. පාලියෙන් හිරියොත්ප්ප කියලා කියන්නේ. ඒතර අහිරික අනොත්ප්ප කියලා කියන්නේ එහි විරුද්ධාර්ථය. ඒ කියන්නේ ලැජ්ජ බය නැතිකම. <laughs> අර ජනවහරේ කියන්නේ ලැජ්ජ බය නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා. ඒතර ඒ වගේ ලැජ්ජා බය නැතිකම ඕන පාපයක් ඕන අපරාධයක් කරන්නට හේතු වෙනවා. ලැජ්ජා බය කියන කරුණු දෙක නිවන් දකින තෙක් අරහත්ත්වයට දක්වාම ගුණධම් මාර්ගයට පාදක වෙනවා පදනම වෙනවා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ලැජ්ජා බය කියලා කියනකොට ඒ සිංහල වචන දෙකේ අර්ථය අද ගොඩාක් දෙනා નિවරදිව ගන්න බවක් පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ අහිරිකනොත් එහෙම නැත්නම් හිරියොත්ප්ප කියන pāli වචනයෙන් කියවෙන සැබෑ අර්ථය ලැජ්ජ බය කියන වචන දෙකෙන් හුඟක් දෙනා ගන්නට සමත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හිරියොත්ප්ප කියලා කියන්නේ පව් කිරීමට ඇති ලැජ්ජාව සහ පව් කිරීමට ඇති බය. ඒ කියන්නේ පාපයට පාපය පිළිබඳව හැකිලෙන ගතිය තමයි හිරි කියලා කියන්නේ. පාපය කරන්නට තරම් නිර්භීත බවක් නැතිකම තමයි ඔත්තප්ප කියලා අතර පාපයේදී හැකිලෙන ගතියත් පාපේ කරන්නට තරම් කායික මානසික ධෛර්යයක් ඇති නොවන ගතිය තමයි ඔත්තප්ප. එතකොට මෙන්න මේ හිරිය සහ ඔත්තප්පය විසින් තමයි පාපයෙන් අපිව වළක්වන්නේ. අකුසලයෙන් වළක්වන්නේ. දැන් ලැජ්ජා බය කියලා කිව්වහම ඒකෙන් ඔය අදහස් දෙක තමයි එන්නේ. නමුත් අද ගොඩක් දෙනා ලැජ්ජා කියලා කියන්නේ පාපය කරන්නට හැකිලෙන ගතිය නෙමෙයි. අද ගොඩක් දෙනාගේ ලැජ්ජාව කියන්නේ කරපු පාපය හෙළි වෙනවාට කැමති නැතිකම. ඒකට තමයි ලැජ්ජා වෙන්නේ. ඊළඟට හොඳ ಗುಣධර්ම පුහුණු කරන්නට තියෙන මැලිගතිය. ඒකට තමයි ලැජ්ජාව කියන්නේ අද. ඒ කියන්නේ තමන් සිල් ගන්න කෙනෙක් හැටියට, ಗುಣධම් වඩන කෙනෙක් හැටියට, ප්‍රතිපත්තිකරක කෙනෙක් හැටියට, සමහරට බෞද්ධයෙක් හැටියට එහෙම අන්න ඉදිරියේ පෙනී හිටින්න පොඩ්ඩක් මැලි වෙනවා. මට ලැජ්ජා හිතුණා එතනදී. එහෙම කියලා තමයි කියන්නේ. එතකොට ඒක ලැජ්ජාව නෙමෙයි. එතන තියෙන්නේ ද්වේෂ මූලික සිතක්. ඊළඟට තමන්ගේ ගේ දොර එච්චර වත් පොහසත්කම් නැතිකම, ඒ මිල මුදල් අඩුපාඩුකම, ඇඳුම් පැළඳුම් ලස්සන නැතිකම, හැඩරුව නැතිකම මේවා පිළිබඳව තමන්ට කුසලතාවයන් නැතිකම සහ ධන සම්පත් ආදියෙන් තමන්ගේ තියෙන අඩුව ඒව පිළිබඳව ලැජ්ජා වෙනවා. එතකොට එතන තියෙන්නේ හීනමානයි. ඒක මේ කියන හිරියොත්ප්ප කියන කතාව නෙමෙයි. ඒ නිසා ලැජ්ජාව කියලා කියනකොට ගොඩාක් දෙනා අද හඳුනාගන්නේ එක්ක ඔය කියන හීනමානය එහෙම නැත්නම් සියුම් වේශය එතකොට ඒ බඳු කරුණු තමයි අද ගොඩක් දෙනා ලැජ්ජාව හැටියට හඳුනන්නේ. ඊට පස්සේ බය කියලා කිව්වහම පාපයට ධෛර්යමත් නොවන ගතිය තමයි ඔත්තප්ප කියලා කියන්නේ. හැබැයි අද හුඟක් දෙනා බය හැටියට හඳුනාගන්නේ බිය වීම. දැන් සංසාර බය. සංසාර බය කිව්වම සසරට බය වෙනවා. බය වීම අකුසලයක්. බය වීම ද්වේෂ මූලික සිතක්. අපි ද්වේෂය ගැන කතා කරනකොට සයන් මහත්තයාට මතක ඇති කෝපය, ද්වේෂය, භීතිය, ශෝකය, පසුතැවීම මේ ඔක්කොම ද්වේෂ මූලික සිත්. එතකොට භීතිය කියන්නේ බය කියන්නේ ද්වේෂ මූලිකයි. හැබැයි මේ ඔත්තප්ප කියලා කියන්නේ ද්වේෂ මූලික මනෝභාවයක් නෙමෙයි. ඒක කුසල මූලයක්. ඒ නිසා හිරියොත්තප්ප කියලා කියන්නේ අපේ සිත පාපයෙන් වළක්වන කුසල් සිත්වල පමණක්ම යෙදෙන කුසල චෛතසික දෙක. ඒවා සෝබන සාධාරණ චෛතසික. සෝබන සාධාරණ කියලා කියන්නේ සියලුම කුසල් සිත්වල යෙදෙන චෛතසික. හිරියොත්තප්ප. අකුසල් වල යෙදෙන්නේ නැහැ. හැබැයි අද හුඟක් දෙනා ඒ ලැජ්ජා බය කියලා හඳුනා ගන්නා දෙක අර નિවරදි මූලයෙන් ඔබට ගිහිල්ලා අකුසල ධර්ම දෙකක් හැටියට තමයි හුඟක් දෙනාගේ මනසේ ලැජ්ජ බය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි හඳුනා ගන්නට ඕන බය කියලා කිව්වහම එතන බියපත් වීම නම් අදහස් කරන්නේ ඒක කුසල මූලයක් නෙමෙයි. ඒක අකුසලයක්. මෙතන මේ ඔත්තප්ප කියලා කියන්නේ අකුසලයට ධෛර්යමත් නොවීම එහෙම නැත්නම් බිය දැකීම දැන් සංසාර සසරට බියපත් වෙනවා කියන එක නෙමෙයි සසර බය දැකීම එතන ප්‍රඥාව මේ සසර ගමන අතිශයින් භයංකරයි මේක දිගින් දිගට දිගින් දිගට ගියොත් අනතුරුදායකයි මේ සංස්කාර ධර්මයන් ඒ විදිහට ඕනම தත්වයක උස් පහත් වෙමින් වෙනස් වෙන්නට පුළුවන් අකුසල් සිද්ධ වෙන්නට පුළුවන් කියලා මේ తත්වය නුවණින් දැකීම තමයි සංසාර බය කියන්නේ. දැන් හම්දුර පැහැදිලි කරන්නේ බය වීම සහ බය කිරීම නැත්නම් බය දැකීම. බය දැකීම කියන කාරණාව දෙකක්. බය දකිනවා කියන්නේ නුවණ. බය වෙනවා කියන්නේ ද්වේෂය. දැන් උදාහරණයක් අපි ගත්තොත් මෙහෙම. දැන් ඔන්න සර්ප විෂ පිළිබඳව සර්ප විෂ විද්‍යාව පිළිබඳව හොඳට හදාරපු වෛද්‍යවරයෙක් සහ සර්ප විස පිළිබඳව යම් ප්‍රමාණයකට දන්න අහලා තියෙන සාමාන්‍ය ගැමියෙක්. මේ දෙදෙනා සමග ගමනක් යනකොට සර්පයෙක් මුණ ගැහුනොත් විසගෝර සර්පයෙක් මුණ ගැහුනොත් අර වෛද්‍යවරයා ඒ සර්පයාගේ බිය දකිනවා. අර ගැමියා සර්පයාට බය වෙනවා. එතර ඇයිද ගැමියා සර්පයාට බය වෙන්නේ? මෝ මහා මාරාන්තික විස සහිත සර්පයෙක් කියලා ඔහු අහලා තියෙනවා දැනගෙන තියෙනවා. හැබැයි ඒකෙන් මිදෙන ක්‍රමයක් ඔහු දන්නේ නැහැ. හැබැයි වෛද්‍යවරයා මේ සතා අධික මාරාන්තික විස සහිත සර්පයෙක් කියලා දන්නවා දෂ්ට කළොත් සැනකින් මිය යනවා කියලා දන්නවා ඌගේ විස වේගය අඩු වැඩි වෙන හැටි දන්නවා ඌ කොහොමද මිනිස්සයාට එරෙහිව දෂ්ට කරන්නට පෙළඹෙන්නේ කියලා දන්නවා එහෙම දෂ්ට කළොත් මොකද්ද කරන්න ඕන කියලා දන්නවා එතකොට ඒ ටික සියල්ලම දන්න නිසා අර වෛද්‍යවරයා බියපත් වෙන්නේ නැහැ. හැබැයි අර ගැමියාටත් වඩා හොඳින් බිය දකිනවා. එතන තියෙන ප්‍රඥාව. ගැමියා තුල තියෙන්නේ බියපත් වෙලා තැතිගෙන ඔහු වික්ෂිප්ත වෙනවා. එතකොට බියපත් වෙච්ච ගමන් එක්ක Tamanට අනර්ථයක් එක්ක අනුන්ට අනර්ථයක්. අර ගැමියා බියපත් වෙච්ච ගමන් එක්ක පොල්ලක් අරගෙන අර සතා මරන්න හදනවා. නැත්තම් Taman දුවන්න ගිහිල්ලා පය පැකිටලා වැටිලා සර්පයක් දෂ්ට කරනවා සමහර වෙලාවට. කලබල වෙන්න ගියා. එතකොට බියපත් වෙච්ච ගමන් ඒකෙන් Tamanටත් අනුන්ටත් අනර්ථයක් සිද්ධ වෙනවා. දැන් වෛද්‍යවරයා බිය දකිනකොට Taman අනතුරු කරගන්නෙත් නැහැ. කවදාවත් සතා මරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සර්ප විස වෛද්‍යවරයෙක් සතෙක් මරන්න ක්‍රියාත්මක වෙන්නේ අද මේ බටහිර වෛද්‍ය ක්‍රමයට සතෙක් දෂ්ට කළොත් මරලා ඔළුව අරන් එන්න කියලා කිව්වට හෙළවෙදකමේ ආයුර්වේදයේ කවදාවත් එහෙම එහෙම සිරිතක් නැහැ. සතා දෂ්ට කළා වුණත් ඌ මරන්නට ක්‍රියාත්මක වෙන අවස්ථා බොහොම අවමයි. ඒතර දෂ්ට කළේ නැත්තම් කොහොමත් ඌ මරන්නට ක්‍රියාත්මක වෙන්නේ ඒ සතත් මේ පරිසරයේ ඉන්නට ඕන තවත් එක ජීවියෙක්, තවත් එක සම්පතක් හැටියටයි දකින්නේ. ඉතින් ඒ නිසා එතනදී අර විෂ වෛද්‍යවරයා තුල ඇති වෙන්නේ ප්‍රඥාවක් ගැමියා තුල ඇති වෙන්නේ ද්වේෂ මූලික සිතක්. අන්න ඒ වගේ තමයි බිය වෙනවා කියලා කියන්නේ අර ගැමියාගේ ස්වභාවය. බිය දකින්නවා කියලා කියන්නේ අර වෛද්‍යවරයාගේ ස්වභාවය. එතන ප්‍රඥාවයි ජනිත වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕනේ හිරියොත්ප්ප කියලා කියන්නේ පාපය සම්බන්ධව හැකිලෙන ගතිය, පාපේහි අනර්ථය දකින ගතිය. මේ පාපය මෙච්චර අනර්ථකාරී. මේකෙන් මේ තරම් හානියක් සිද්ධ වෙනවා. මේ පාපය කරන මොහොතේ Tamanටත් අනුන්ටත් අනර්ථය. ඒ කියන්නේ සතෙක් මරනකොට Tamanගේ මනසේ අකුසල් සිතක් ඇති වෙනවා. මැරෙන සතාටත් හානියක්. ඊට පස්සේ ඒ අකුසල විපාක දෙනකොට Tamanටත් හානියක්, ඒ විපාක දෙන්නට ක්‍රියාත්මක වෙන පුද්ගලයාටත් හානියක්. මොගලන් හාමුදුරන්ට හොරු තලනකොට උන්වහන්සේගේ කර්ම විපාක දුන්නා. උන්වහන්සේටත් හානියක්, තලපු හොරුන්ටත් හානියක්. එතකොට අකුසලයේ කරගන්න මොහොතේ Tamanට අනුන්ට අනර්ථයක් විපාක දෙන මොහොතේ Tamanට අනුන්ට අනර්ථ. අන්න ඒ කාරණේ නුවණින් දැකලා ඒ පාපයට පාපේ කරන්නට කායික මානසික ධෛර්යයක් ඇති නොවන ගතිය තමයි ඔත්තප්පය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හිරියොත්තප්ප කියන්නේ පව්කම් වලින් වළකින්නට උදව් වෙන කුසල මූලික ගුණාංග දෙක. කුසල මූලික චෛසික දෙක. ලැජ්ජා බය කියන දෙකෙන් ඇත්තටම අදහස් කරන්නේ ඒකම තමයි. නමුත් ලැජ්ජා බය කිව්වහම අද සමාජය විසින් හඳුනාගෙන තියෙන්නේ ඊට වඩා ලාමක ස්වභාවයක්. ඒ කාරණේ අපි මූලිකව තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මෙතන මේ අහිරිකානොත්තප්ප කියලා කියන්නේ ඔන්න ඔය කියන පාපයට හැකිලෙන ගතිය සහ අධෛර්යමත් වෙන ගතියට ප්‍රතිවිරුද්ධ ධර්මය. ඒ කියන්නේ පාපයට හැකිලෙන්නේ නැහැ. පාපයට අධෛර්යමත් වෙන්නේ නැහැ, ධෛර්යමත්ව ක්‍රියාත්මක වෙනවා. එතකොට ලැජ්ජා බය නැතිකම, පව් කරන්නට ලැජ්ජා බය නැතිකම තමයි අහිරික සහ අනුත්ප්පය කියලා හඳුන්වන්නේ. අපේ හඳුනන්නේ දැන් මේ ඊළඟ කාරණාවට අපි තවදුරටත් මේ සාකච්ඡා විදිහට අරන් ගියොත් දැන් ඔන්න අපි කතා කරන මේ වංචක ධර්මවලට හසු වෙන විවිධාකාර ක්‍රමවේද කිහිපයක් මෙතනදී කතා කරනවා. එතකොට පළවෙනිම අපිට හම්බ වෙනවා මේ පරාක්‍රමයේ වේශයෙන් වංචක අහිරිකානෝ තප්තය කියන කාරණේ. එතකොට මෙතෙන්දී හම්දුනේ මේ தත්ත්වය අපි කොහොමද පැහැදිලි කරගන්නේ තවදුරටත් ගත්තොත්? ඔව් දැන් අපි ඒක මහානායක හම්දුර මෙහිදී පැහැදිලි කරන ආකාරය ගම්මු. වීරයට හෙවත් නොපසුබස්නා බවට පරාක්‍රමයයි කියනු ලැබේ. බොහෝ දෙනෙකු ඇති තැනකදී යම්කිසි පාප ක්‍රියාවක් කෙරුමට අන්යන් ලැජ්ජාවෙන් හා බියෙන් පසුබස්නා කලෙහි සමහර විට කෙනෙකුගේ සිත්හි අහිරිකානොත්තප්පේ පරාක්‍රමයේ වේශයෙන් පහළ වෙති. හේ මහත් දස්කමක් කරන ලීලාවෙන් අන්යන් නොකරනේ පාපක්‍රියාව කරන්නේ. දැන් හුඟක් වෙලාවට මේ පරාක්‍රමයේ වේශයෙන් අහිරිකනොත්ප්පේ මතුවෙන්නේ තව පිරිසකට ප්‍රදර්ශනය වෙන අවස්ථාවල. දැන් පාපය අනිත් අය පව් කරන අනිත් අය දකින්න නැති තැන්වලදී තමන් හුදකලාව ඒ පාපය කරලා ඒක වහගන්න උත්සාහ කරනවා. එලි වෙන්න ඉඩ තියන්නේ අපි හැමෝම. ඉඩ තියන්නේ. ඒක එලි වෙනවට තමයි බය. නැතිතන පව්කම් කරනවා. ඇතිතනත් පව්කම් කරන්නට පෙළඹෙනවා. මේ පරාක්‍රමයේ වේසයෙන් අහිරිකනොත්ප්පේ මතුණා. ඒ කියන්නේ පාපයට තියෙන ලැජ්ජා බය යටපත් වෙලා ඒක Taman තුල තියෙන වීරකමක් හැටියට මතුවෙන්නට ගන්නවා. එතකොට මේ වීරකම පෙන්වන්න පුළුවන් වෙන්නේ අනිත් අය ඉන්න තැනදීනේ. දැන් ඔය අපිට පෙන්නනවා දැන් පහුගිය කාලේ වුණත් අපේ රටේ දැන් ඔය අරගල ආදී ඒ ඒ හැම තැනකදීම වැඩි පිරිසක් ඉන්න තැන්වල අපිට පෙනෙනවා සමහරු අර සාමාන්‍ය මිනිස්සෙක් තුල තිබිය යුතු සංයමයේ দমনේ නැති කරගෙන අනිත් කවුරුවක් කරන්නේ නැති නිකම් බරපතල විකෘති දේවල් කරන්නට ඉදිරිපත් වෙනවා. එතකොට සමාජයේ යම් කිසි දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය දුරු කරන්නට තමන් කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වෙලා ඒකට විරෝධතාවය දක්වන එක වෙනම කාරණයක්. ඒක අපිට වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ විරෝධතාවයේ දක්වන්නට ගිහිල්ලා නිකන් තමන්ගේ මනුස්සකම් නැති කරගෙන තමන්ගේ සත්පුරුෂකම් නැති කරගෙන අර පවතින සදාචාර සම්පන්න සීමාවන් ඉක්මවා යන්නේ කුමක් නිසාද? එතනදී ඒ පුද්ගලයාගේ අර පරාක්‍රමයේ වේශයෙන් මතුවෙන ලැජ්ජ බය නැතිකම. එතකොට අර අනිත්‍ය ඉදිරියේ තමන් දක්ෂයෙක් හැටියට තමන් විශේෂ පුද්ගලයෙක් හැටියට පෙනී සිටින. දැන් සමහර වෙලාවට අපි දකිනවා හුඟක් පිරිස ඉන්නකොට ඒ අයට පේන්න මට මත්පැන් බෝතලයක් වුණත් ඕනනම් බොන්න පුළුවන්. එතකොට මත්පැන් බෝතලයක් බීලත් මට වෙරි වෙන්නේ නැතුව කෙලින් ඉන්න පුළුවන්. එතකොට දැන් ඒක පෙන්නඳ ඒතනත්ත අනිත් අය ඉදිරියේ වෙන වෙලාවට මත්පැන් බෝතලයක් බොන්නේ නැහැ. හැබැයි අර පිරිස ඉන්නකොට ඒ අය ඉදිරියේ මත්පැන් බෝතලයක් බොන්න උත්සාහ කරනවා. සමහරට ඒකත් මදි කියලා පෙන්වන්න පුළුවන්. ඒකත් මදි කියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ දැන් සත්තු මරන්න පෙළඹෙන කොටත් එහෙමයි. එතන මට මේ ඕනනම් මේ විදිහට මට ඉලක්කයට වෙඩි තියන්න පුළුවන්. අනිත් අයට එහෙම කරන්න බෑ. ඒතකොට මම නිකන් වනලා වෙඩි තිබ්බත් එකේ පත බෑ වෙනවා. එහෙම තමයි හිතන්නේ. එතකොට දැන් මේ කරන්නේ පාපයක් අකුසලයක් කියලා එහෙම සංඥාවක් නෑ. ඒ පුද්ගලයා අනිත් අය ඉදිරියේ තමන්ගේ හැකියාව දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්න පවකම් කරනවා. ඉතින් ඒ පාප කර්මය ඒ ඒ මොකක් නිසාද මේ පාප කර්මයට පෙළඹෙන්නේ? ඒ පාපය පිළිබඳව අර ඇතිවිය යුතු ලැජ්ජ බය ඒ පුද්ගලයාගේ මනසේ ඇති වෙන්නේ. හැබැයි මේ ඇති වෙන්නේ දුර්වලකමක් කියන එක ඔහුට වැටහෙන්නේ නැහැ. කොමක් නිසාද? අර වැඩි පිරිසක් ඉදිරියේ තමන්ව ප්‍රදර්ශනය කරගන්නට ප්‍රදර්ශන කාමය ඒ කියන්නේ මං හැකියාව ඇති කෙනෙක්, මං දක්ෂතාව ඇති කෙනෙක්, මට ඉලක්කයට වෙඩි තියන්න පුළුවන් කෙනෙක්, මට ඕනම සතෙක් මරන්න පුළුවන් කෙනෙක්, අපි ඒවට පසුබාන්නේ මට ඕන තරම් මත්පැන් බොන්න පුළුවන් කෙනෙක්, ඕන තරම් පව්කම් කරන්න පුළුවන් කෙනෙක් කියන හැටියට අර බොහෝ දෙනා බියපත් වෙන බොහෝ දෙනා පසුබාන අවස්ථාවේදී Taman ධෛර්යමත් විදිහට ඉදිරිපත් වෙන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ලැජ්ජ බය අර පරාක්‍රමයේ ස්වරූපයෙන් මතුවෙන ආකාරය අපේ හැඳුනේ දැන් තවදුරටත් මේ ගැන කතා කළොත් දැන් පරාක්‍රමයේ වේශින් වීර ස්වරූපයක් මවාගෙන පව්කම් කරන්නට උත්සාහ කරනවා. දැන් ඊළඟ කාරණාවත් හැඳුනේ සමාන නිසා මං හිතුවා ඊළඟ මේ මාතෘකාවත් මේ මේ ඔස්සේම සාකච්ඡා කරන්න. ධෛර්යයේ වේශයෙන් පුදුමාකාර විදිහට උත්සාහයක් දරනවා පව්කම් කරන්නට. හැඳුනේ මේ தත්ත්වය කොහොමද ධර්මයේ පැහැදිලි වෙන්නේ? ඒක නායක හැඳුරු පැහැදිලි කරනවා මේ විදිහට යම්කිසි ප්‍රාපක්‍රියාවක ඇලී සිටින්නෙකුට ඒන් දුරවන ලෙස හිතවතුන් විසින් අනුශාසනා කරන අවස්ථාවලදීද මාපිය ගුරුවරාදීන් විසින් තර්ජනය කරන අවස්ථාවලදීද සමහර විට ඔහුගේ සිත්හි ධෛර්යයේ වේශයෙන් අහිරිකා නොත්තප්පය පහළ වෙති. එයින් ඔහු කවුරුන් කුමක් කීවත් කුමක් කළත් මා කරන දේ එසේම කරමි. එහිම පිහිටා කිසිවෙකුට අවනත නොවි එය කරගෙන යන්නේ. මෙබඳු අවස්ථාවලදී අහිරිකානොත්ප්පයන් ධෛර්යයේ වේශයෙන් පැමිණෙනුයේ ස්වභාවයෙන් ධෛර්ය හීන වූවන්ටය. ස්වභාවයෙන් ධෛර්ය ඇති තැනැත්තා කෙරෙහි මෙබඳු අවස්ථාවලදී ධෛර්යම ක්‍රියා කරන්නේ. අහිරිකානොත්ප්පයන් බල ධර්මයන්ට ඇතුළු කොට වදාරා තිබෙන්නේද ඒවායේ ඇති ධෛර්ය පරාක්‍රම ප්‍රතිරූපකත්වය නිසා බව සිතිය හැකිය. එතකොට ශහන් මහත්තයා අපි පසුගිය මුල් වැඩසටහන් වලදී කතා කළා සමහර විට ද්වේෂය මතුවෙනවා අනිත් කවුරු මොනවා කිව්වත් මං මගේ වැඩේ නවත්තන්න මං ඒක කරගෙන යනවා කියලා අර විරෝධතාවය මතුවෙනවා. දැන් මෙතනත් කියන්නේ ඒ අහිරික අනොත්ප්ප දෙක අන්න ඒ විදිහට ධෛර්ය විදිහට මතුවෙනවා. ඒ කියන්නේ කවුරු කොහොම කිව්වත් මං කරන වැඩේ මම නවත්තන්නේ එහෙම මේ ලේසියෙන් පාසුවෙන් එහෙම පටන් ගත්ත වැඩක් අතාරින කෙනෙක් නෙමෙයි. ඔය එක එක්කෙනා මොන කතන්දර කිව්වා වුණත් එහෙම මොන බාධක ආවොත් ඒ සියලු අභියෝග දරාගෙන මං පටන් ගත්ත වැඩේ මං ඉවර කරලා තමයි නවතින්නේ. අන්න ඒ විදිහට ඒතනත්තා එන්න එන්නම දඩබ්බර වෙනවා. ඒකට කියන්න තියෙන වචනයක තමයි එන්න එන්න දඩබ්බර වෙනවා අර අනිත් අය අවවාද කරන්න උපදෙස් දෙන්න එපා කියන්න එපා කියන්න ඔහු තුල එක්තරා ධෛර්යයක ස්වરૂපේ අර පාපයට තියෙන ලැජ්ජ බය නැතිකම වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම ද්වේෂයත් එක්කලාම තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙම නැත්නම් අර අනිත් අය ඉදිරියේ තමන්ගේ අර හැකියාව ප්‍රදර්ශනය කරන ස්වරූපයෙන් ඒක මතුවෙන්නට පුළුවන්. මාන්නය ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා. එතකොට මම කොහොම කිව්වත් එහෙම පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මම නිකන් දෙවන තැනට වැටෙන්නේ නැහැ. අනිත් අය දෙන උපදේශයත් එහෙම නැත්නම් අනිත් අයගේ මේ බාධා කිරීම හේතු කොටගෙන මම වැටෙන කෙනෙක් නෙමෙයි කියලා ඔහුට පෙන්වන්න ඕන වෙනවා. ඉතින් ධෛර්ය, වීරය, පරාක්‍රමය කියන එක උසස් ගුණය. හැබැයි අර පාපය සම්බන්ධව ඒක ගුණයක් හැටියට මතුවෙන්නේ අනිත් අය එහෙම එපා කියන්න කියන්න ඔහුගේ අර ඒ ඒ පිළිබඳව තියෙන අභිමානය වැඩෙන්නට ගන්න. දැන් මේක හරියට අර මේ ද්වේෂභක්ෂක යක්ෂයින් වගේ. ඒ කියන්නේ සමහර යක්ෂයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ ආහාරය ද්වේෂය. ද්වේෂය වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලෝ බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා. දැන් එක අවස්ථාවක ඒ විදිහේ යක්ෂයෙක් ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයාගේ පඳු පුල්ලාසනේ වාඩි වෙනවා. සක්‍ර දේවේන්ද්‍ර නැති වෙලාවේ. ඊට පස්සේ මේ අනිත් දෙවිවරු තර්ජනය කරනවා බැනවදිනවා මේ සක්‍ර දේවේන්ද්‍රගේ ආසනයේ කවුද දැන් මේ මිටි නිකන් විරූපී පුද්ගලයෙක් තමයි ඉදින් වාඩින්නේ. ඒ බඳු යක්ෂයෙක් තමයි වාඩින්නේ. එතකොට අර දෙවිවරු චෝදනා කරනවා දොස් කියනවා. දොස් කියන්න දොස් කියන්න අරයාල හොත්තට ලොකු මහත් වෙලා වර්ණවත් වෙලා තෙදවත් වෙලා එන්න එන්න ශක්තිමත් වෙනවා. ඊට පස්සේ දැන් මේක ගිහිල්ලා කියනවා සක්‍රදේවේන්ද්‍ර වෙන තැනක ඒ වෙලාවේ වෙන වැඩකට බැහැර වෙලා ඉන්නේ. ඊට පස්සේ එක් දේවතාවෙක් ඉක්මනට ගිහිල්ලා සක්‍රදේවේන්ද්‍රට කියනවා මෙන්න එහෙම සිද්ධියක් කියලා. කියනකොටම සක්‍රදේවේන්ද්‍ර තේරුම් ගන්නවා මේකයි වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සක්‍රදේවේන්ද්‍ර මොකද කරන්නේ? ඈත තියාම දන නමාගෙන හිස නමාගෙන නිදුකාණෙනි මම මේ සක්‍රදේවේන්ද්‍රය කියලාවලා මේ බොහෝම යටහත් පහත් දක්කම් දක්වගෙන යනවා. එහෙම යටහත් පහත් වෙන්න වෙන්න අර යාගේ තේජස බැහැලා බැහැලා ආයෙත් අර මිටි විරූපී ස්වභාවයටපත් වෙනවා. ඊට පස්සේ නික්ම යනවා. එතකොට මේ මොකද වෙන්නේ? ඔහුට අර යටහත් පහත්කම නෙවෙයි ආහාරය වෙන්නේ. ක්‍රෝධය තමයි ආහාරය වෙන්නේ. එතකොට අනිත් අය බනින්න කෑ ගහන්න කෑ ගහන්න ඔහුගේ ක්‍රෝධය තමයි වර්ධනය. දැන් එහෙම ඒ ස්වરૂපයේ සමහර පුද්ගලයෝ තුලත් අපි දකිනවා මේ දැන් ඔය අපේ පන්සල කිට්ටුවේක දරුවෙක් ඒ දරුවා පරවිය අල්ලනවා. එතකොට අම්මා තාත්තා මේකට එපා කියනවා, බනිනවා, කෑ ගහනවා, ගහනවා ඒකක්වත් සලකන්නේ නැහැ. ඊට පස්සේ පන්සලේ හාමුදුරුවෝ බොහොම කරුණා මෛත්‍රියෙන් එයාට කතා කරලා කිව්වා. එතකොට ඒ දරුවා මොකද්ද කියලා තියෙන්නේ? හාමුදුරුවෝ හොඳින් කිව්ව නිසා මම මේක නවත්තනවා. නැත්තම් මම නවත්තන්නේ නැහැ මේක. එතකොට ඒ කියන්නේ එයාට අර බනින්න බනින්න දොස් කියන්න දොස් කියන්න එයාගේ ධෛර්යය හැටියට තමයි එයා ඒක හිතන්නේ මේ මොන බාධකාවක් මේ හැම දෙයක්ම අතරේ මම මගේ වැඩේ කරනවා අර හිතුවක්කාරකමක් ආරෝපණය කරගන්නවා හිතුවක්කාරකමක් ආරෝපණය දැන් මට මතකයි අපිත් පුංචි කාලේ අපිත් එහෙම අවස්ථා අපි අත්දැකලා තියෙනවා ඒ කියන්නේ අපි මොකක් හරි පොඩි වැරද්දක් කළාන් පස්සේ එහෙම කවුරු හරි බැන්නොත් හරි කෑ ගැහුවොත් හරි අපේ හිතට එක්තරා දඩබ්බර ගතියක් එනවා ඒ දඩබ්බරකමත් එක්කලා හරි ඔය මොනවා කිව්වත් මම මේක නවත්තන්නේ නැහැ. අන්නේ මට්ටමට අපේ හිතේ වර්ධනය වෙනවා. හැබැයි ඒ වර්ධනය වෙන්නේ හැබැයි ධෛර්යය නෙවෙයි. දැන් නායක හඳුරු මෙතන සිහිපත් කරනවා. දැන් මේ විදිහට අහිරිකනොත්ප්පය ධෛර්ය වේශයෙන් මතුවෙන්නේ හැබෑ ධෛර්ය නැති කෙනාට. හැබෑ ධෛර්ය කියන්නේ මොකද්ද? අකුසල් දුරු කරලා කුසල් මතු කරන්නට තියෙන ධෛර්යය. අයහපත දුරු කරලා යහපත ගොඩනගන්නට තියෙන ධෛර්යය. පාපයෙන් වැළකීලා කුසලයේ කරන්නට තියෙන ධෛර්යය. ඒක තමයි හැබෑ ධෛර්යය. හැබෑ වීර්යය. ඒතර හැබෑ වීර්යය තියෙන කෙනාට නම් තමන් අතින් සිද්ධ වෙන දෝෂය තමන්ට පේනවා. ඒතර ඒ දෝෂය පේන්නේ නැතුව අනිත් කෙනාගේ නිග්‍රහය, ගර්හාව, අවවාදය, තර්ජනය ඒ සියල්ල ඔස්සේ මම මොනවා කිව්වත් කවුරු කිව්වත් මොන බාධකාවක් මේක නවත්තන්නේ කියන මට්ටමින් ධෛර්ය ස්වરૂපයෙන් එන්නේ හැබැයි ධෛර්ය කුමක්ද කියලා හඳුනාගෙන පුහුණු කරන්නේ නැති කෙනාට අපේ හම්දුරන් වහන්සේ වැඩි දුරටත් තව දුරටත් බොහෝ කරුණු කාරණා පිළිබඳව කතා කළා ශක්තිමත් වීම කියන කාරණාවත් එක්ක ඔබ පවට බර වෙන්නට පුළුවන් පිනට බය වෙන්නට පුළුවන් තවත් විදිහකේ ධෛර්ය සම්පන්න විදිහට කෙනෙක් හිතුවක්කාරේ තමන්ගේ වැඩ සිදු කරගෙන යන්නට පුළුවන්. නමුත් මේ සියල්ල පසුපස තිබෙන්නේ පවට බය නැතිකම කියන කාරණාව සහ එයට කිසිම ලැජ්ජාශීලී නොවන කාරණාවක් වීම ගැන අප ලැජ්ජා විය යුතුයි. ඒ නිසා මේ කරුණු කාරණා ඔබේ මගේ හදසන්තානි අප කීයටවත් හිතාමතා කරන කාරණා නොවේ. මේ කිසිදු විටක අපට හිතන්නටවත් බැරි ලෙසකට උත්පාදනය වෙන්නට පුළුවන් කාරණා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවයි අපේ සාකච්ඡාවට බඳුන් කළේ. ඉතින් අද දවසේ සුගත පද විවරණ වැඩසටහනේ පළමු විරාමය ලැබ ගන්නට අපි සූදානම් වෙනවා. අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න ගිහින් ඇවිදින් අපි සූදානම් නැවතත් මේ පිළිබඳව කතා කරන්නට. විරාමයෙන් අනතුරුව අපි යලිත් සම්බන්ධතාවය ලබා ගන්නවා ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ සදහම් සාකච්ඡාමය වැඩසටහනට. සුපින්නතුනි අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව. ඉතින් අද දවසේ අප තවත් කොටසකට මේ විරාමින අනතුරු යන්නට සූදානම් වෙනවා. ඊට කලින් මට කියමනක් මතක් වුණා. අපි කතාවට කියනවා දොවපු ගමන් කිරි මිදෙන්නෙත් නැහැ. කරපු ගමන් පව් පළ දෙන්නෙත් නැහැ. ඒ නිසා කරන කලට පව් මිහිරිය මිසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. මේ නිසායි අප සසර කතර අතරමඟ නතර වන්නට පුළුවන් වෙන්නේ නිවනට යන මග අහුර ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා නිවනට මග අහුරන්නට නොවේ හොයා ගන්නටයි බුද්ධහමේ අප පාර කියා ගත යුතු වන්නේ. අපේ හම්දුරුවනේ දැන් අපි පසුගිය වැඩසටහනදී කතා කරා පවට ධෛර්යමත් වෙනවා. නොයසේනම් එය වඩාත් ශක්තිමත් වෙලා Taman වීරයෙකුසේ සිතාගෙන කිසිදු ලැජ්ජා බයක් නැතුව පව් කරන ප්‍රසිද්ධිය මෙන්න මේ කාරණාවලින් පස්සේ හඳුනේ දැන් ඊළඟ කොටසේදී රේරුකාණි චන්දිමල් නායක හඳුරෝ පෙන්වා දෙනවා සත්‍යවාදීතාවේෂයෙන් මෙන්න මේ වංචක අහිරිකානෝ තප්තය කියන කාරණාව මතු වෙන්නේ කොහොමද කියන විදිහ. හඳුනේ අපි ඒ ගැනත් පැහැදිලි කරගමු. ඔව් ඇත්තටම දැන් මේ ලැජ්ජ බය නැතිකම ඉතාම සූක්ෂම විදිහට මතුවෙන ක්‍රමයක් තමයි මේ සත්‍යවාදී වේශය. ඒ කියන්නේ තමන් ඇත්ත කතා කරන කෙනෙක්. එතකොට දැන් තමන් දැන දැනම වැරදි කරනවා, පව්කම් කරනවා. ඊට පස්සේ මේ ඒව අනිත් අයත් එක්කලා කියන්න යනවා මේ ඇත්ත කියනවා කියන අදහසෙන්. එතකොට ඒක සැඟවිය යුත්තක් නෙමෙයි. ඒක සංගවනවා නම් නිකන් අපි නිකන් සමාජයට බොරු කරන්න ඕනේ, වංචා කරන්න ඕනේ. අපි නිකන් දැන් ඔය අර සමාජ විවාහයෙන් කියනවනම් අපි නිකන් ඔය දවල් මිගිල් රෑ දනියෙල් එහෙම නැහැ. එකක් කියනවා එකක් කරනවා එහෙම නැහැ. අපේ දැන් බුදුරජාණන් වහන්සේගේ තියෙනවානේ යථාවාදී තථාකාරී ගුණය කියලා. ඒතර අන්න ඒ වගේ අය හිතා ගන්නවා. අපි කරන දේ කියනවා, කියන දේ කරනවා. ආයේ ඇතුළේ එකයි පිට එකයි නෑ. එහෙම තමයි අපි කටයුතු කරන්නේ. බොහොම අවංකව සත්‍යවාදීව කටයුතු කරනවා වගේ. ඉතින් ඒ ස්වරූපයෙන් මතුවෙන්න පුළුවන් මේ ලැජ්ජා බය නැතිකම. ඉතින් ඒක නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරනවා. ලැජ්ජාව හා බිය නිසා Tamanගේ පව්කම් සංගවන්නා වූ ජනයාගේ මැද්දේහි සමහර විට කෙනෙකු කෙරෙහි සත්‍යවාදීතාවයෙන් අහිරිකානොත්ප්පය පහළ වෙති. ඒවායින් වංචිත තැනැත්තේ සත්‍යවාදීත්වයේ ආකාරයෙන් ලැජ්ජා බිය විරහිතව තමාගේ පව්කම් පවසයි. එතකොට දැන් අපි මුලින්ම සිහිපත් කළා ඇත්තට සැබෑ ලැජ්ජ බය කියලා කියන්නේ පාපය කරන්නට තියෙන ලැජ්ජ බය. එතකොට අපි ඒ ඒ ගැනයි අපි සැලකිලිමත් විය යුත්තේ. ඒ කියන්නේ අපි පාපයෙන් වළකින්නට තමයි මේ ගුණාංග දෙක අපි පාවිච්චි කළ යුත්තේ. හැබැයි සමහර වෙලාවට අපි හිතමු අපි අතින් පාපයක් සිද්ධ වුණා කියලා. සිද්ධ වුණා වුණත් අපි ඒක සමාජයට නොකියා සිටිය යුතු වෙනවා සමහර තැන්වල. දැන් තමන්ගේ වරදක් සිද්ධ වුණා නම් ඒක සමාජයට කිව්වට කමක් නැහැ. ඒ වරදින් මිදෙන්න Tamanට උපදේශයක් ගන්න පුළුවන් කෙනෙකුට. ඒ කියන්නේ මගේ අතින් මෙන්න මෙහෙම වැරද්දක් වුණා. මේ වගේ අපරාධයක් මගේ අතින් සිද්ධ වුණා කියලා කීම සුදුසුයි. ගුරුවරයෙක් සමග, වැඩිහිටියෙක් සමග, මව්පියන් සමග හෝ ඒක අපිට නිර්ණය කරන්න බෑ පුද්ගලයා අහවලා කියලා. Tamanට යම්කිසි උපදේශයක් අරගෙන නිවැරදි වෙන්නට පුළුවන් කෙනෙක් එක්කලා Tamanගේ වරද කිව්වට කමක් නෑ. ඒ එක පැත්තක්. දෙවැනි ක්‍රමය තමයි ඒ කතාව අහගෙන ඉන්න අයට ඒ වරදේ තියෙන ආදීනව පෙන්නලා දීලා වරදින් මුදවා ගන්නට පුළුවන් නම් ඒ අය සමග තමන්ගේ වරද කිව්වට කමක් නැහැ. දැන් මේ සාකච්ඡාවේදීමත් අපි සමහරලාට කියන්නේ මගේ අතිනුත් මෙහෙම වෙලා තියෙනවා කියලා. ඒ ඒ වෙලා තියෙනවා කියලා කියන්නේ අනිත් අය ඒකට පොළඹවන ස්වරූපයෙන් නෙමෙයිනේ. අපි හැමතිස්සෙම කියන්නේ මටත් වැරදිලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම උත්සාහ කළොත් ඒකෙන් මිදෙන්න පුළුවන්. එතකොට අහගෙන ඉන්න කෙනාටත් යම්කිසි චිත්ත ධෛර්යයක් එනවා. එතකොට එහෙමනම් හාමුදුරුවන්ගේ අතිනුත් එහෙම අඩුපාඩු වෙලා තියෙනවා. එහෙමනම් අපි අතිනුත් අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ අඩුපාඩුව මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන්. එතකොට ඒ අය ඒ අයගේ අතින් ඒ විදිහේ අඩුපාඩු සිද්ධ වෙනකොට ඒ අයට සිහිපත් වෙනවා හාමුදුරුවෝ මෙහෙම කාරණයක් කිව්ව නේද මෙහෙම වෙනකොට මෙන්න මෙහෙම කරන්න ඕන කියලා. එතකොට තමයි මේක වළක්ව ගන්න. එතකොට ඒ ඇයට යම්කිසි මාර්ගෝපදේශයක් සැකසෙනවා ඒ තුලින්. දැන් අපි නිකම්ම මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා කියනවට වඩා වරදක් වෙච්ච අවස්ථාවක එතනදී චිත්ත ධෛර්යය ඇති කරගෙන එතනින් නැගිටපු ආකාරය කියනකොට අර සිදුවීමත් එක්කලා බද්ධ වෙලා ඒ ඇයට ජීවිතේම කොටසක් බවට ඒක පරිවර්තනය වඩාත් සමීප වෙනවා. වඩාත් සමීප වෙනවා. වඩාත් ප්‍රායෝගික වෙනවා. ඉතින් අන්න ඒ විදිහට සමාජයේ පව්කම් වලින් වළක්වා ගැනීමේ උපාය මාර්ගයක් හැටියට අපි අපි අතින් වෙච්ච වැරදි අඩුපාඩු සමාජයේ ඉදිරියේ හෙළි කිරීම වරදක් නෙමෙයි. හැබැයි අපිට දැනෙනවා නම් ඒ අපේ වරද හෙළි කිරීම නිසා මට වැරද්ද හදාගන්න යම්කිසි සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට සමාජය තුල මට යම් යහපතක් කිරීමේ හැකියාව අහිමි වෙනවා. ඒ කියන්නේ දැන් මගේ වැරද්ද හෙළි වුණාම අන් අය මගේ දිහා අවඥා සහගතව බලනවා. ඒ අවඥා සහගත බැල්ම නිසා මට යම්කිසි හොඳ දෙයක් සමාජගත කරන්න තියෙන අවස්ථාව ඒකෙන් වැළකීලා යනවා. ඒ බඳු අවස්ථාවල තමන්ගේ වරද සැඟවීම සුදුසුයි. ඒ කියන්නේ සමාජයට වැඩි යහපතක් කිරීම සඳහා ඒ ඒක සමාජගත කිරීමෙන් යහපතක් වෙන්නේ නැහැ කියලා පෙනෙනවා නම් එක්ක Tamanට යහපතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ Tamanට කරන්න පුළුවන් සේවය එන හිටිනෝ. අනිත් පැත්තෙන් ඒක කියන්න ගියාම අනිත් අය වරදට පෙළඹෙනවා. දැන් හුඟක් වෙලාවට ඔය සිරගත වුනහම ඒගොල්ලෝ හිරේ ඉඳලා එහෙම නැත්නම් ඒ යම්කිසි කාල සීමාවක් ඒගොල්ලෝ හිරගෙදර ඉඳලා ආපහු එනකොට අර හිටපු අහිංසක පුද්ගලයා නෙමෙයි එළියට එන්නේ. බරපතල වැරදි කරන අපරාධකරුවෙක් හැටියට පරිවර්තන වෙලා. ඇයි ඒ? අර ඇතුලේ ඉන්න තාක්කල් අනිත් අය කරපු වැරදි ඒගොල්ලෝ කතා වෙනවා කරපු විදිහ කරපු උපාය මාර්ගය එතකොට ඒව අහු වෙන්නේ නැතුව කරන හැටි ඒක ප්‍රායෝගික සමාජය දන්නේ යන්න කලින් අපි හඳුන්නේ නේද දන්නේ එතකොට අතන්ට ගියන් පස්සේ අර ඔක්කොගෙම සන්නද්ධ වෙලා තමයි එළියට එන්නේ ඊළඟට මත් පැම්බොන අය මත් කුඩු පාවිච්චි කරන අය ඒගොල්ලෝ හැමතිස්සෙම අර තමන්ගේ දේවල් සමාජගත කිරීමෙන් අනිත් අයට කුතුහලයක් ඇති වෙනවා එහෙනම් මාත් මේක අත්හදා බලන්නට ඕන සාමාන්‍යකරණයට ලක් වෙනවා සාමාන්‍යකරණයට ලක් වෙනවා ඉතින් අන්න ඒ විදිහට තමන්ගේ වරද සමාජගත කිරීම තුළ අනතුරු දෙකක් වෙනවා. එකක් තමයි තමන්ට සමාජයේ පිළිගත්තු පුද්ගලයෙක් හැටියට සමාජයට යම්කිසි උදව්වක් කරන්න තියෙන ඉඩ අහිමි වෙනවා නම් ඒ වගේම ඒ වරද සමාජගත වීමෙන් ඒක ව්‍යාප්ත වෙන්නට පසුබිමක් හැදෙනවා නම් ඒ බඳු තැන්වලදී අපි වරද නොකිව යුතුයි. ඒක වංචාවක් නෙමෙයි. ඒක හොරකමක් නෙමෙයි. ඒක කපටිකමක් හෝ අවංක නැතිකමක් නෙමෙයි. ඒක ඥානවන්ත බව. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ තරුණ හාමුදුරුවම ඇමරිකාවේ වැඩ ඉන්නේ. උන්වහන්සේ අපි සමග සිහිපත් කළා. ඉතින් ඇමරිකාවේ භික්ෂුන් වහන්සේලා කියලා නෑ රියපද වගෙන යනවනේ. එතකොට උන්වහන්සේ රියපද වගෙන යනකොට කොහොම හරි අර මාර්ග සලකුණක් නොසලකා උන්වහන්සේ රියපද වගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ කෙලින්ම දඩයක් නියම වුණා. එතකොට එහෙ තියෙන ස්වභාවය තමයි වැරද්දක් කරපු ගමන් ඒකට අර ඒ රියදුරු බලපත්‍රය හිමි තැනැත්තාට යම්කිසි නිශ්චිත ලකුණු ප්‍රමාණයක් තියෙනවා අරෙන් අර ලකුණු ප්‍රමාණයක් අඩු වෙනවා අඩු වෙනවා ඊට පස්සේ ඒක බ්ලැක් මාක් එකක් හැටියට අරකේ සටහන් වෙනවා මේ රියදුරු බලපත්‍රය. එතකොට කොතනකදී හරි රියදුරු බලපත්‍රය ගත්ත ගමන් මෙයා මීට කලින් වැරද්දක් කරලා තියෙන කෙනෙක් කියන ඒ රෙකෝඩ් එක ඒකේ තියෙනවා. එතකොට දැන් හාමුදුරුවන්ට මේකට විරුද්ධව මේ පොලිසියෙන් අල්ලලා ඒකට නඩුවක් දාලා නඩුව දාලා තිබුණාට පස්සේ එතනදී විනසුරුවරයා අහලා තියෙනවා මේ ඔබ මේ වරද පිළිගන්නවා. එතකොට උන්වහන්සේ කියලා තියෙනවා ඔව් මම වරද පිළිගන්නවා. හැබැයි මට ඒක ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ අතින් ඒ වැරද්ද වුණා තමයි. හැබැයි මම භික්ෂුන් වහන්සේ නමක් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට බොහෝ දෙනාට අවවාද අනුශාසනා කරන කෙනෙක්. එතකොට මගේ රියදුරු බලපත්‍රයේ මේක රෙකෝඩ් එකක් හැටියට සටහන් වුණොත් බ්ලැක් මාක් එකක් හැටියට සටහන් වුණොත් මම සමාජයට අනුශාසනා කළාට මමත් වැරදි කරන කෙනෙක් කියන සංඥාව තමයි සමාජගත ඒක මම මේ කරන සමාජ මෙහෙවර කරගෙන යන්න බාධාවක් වෙනවා. එතකොට මගේ ගැන සමාජයට තියෙන විශ්වසනීයත්වය පිළිගැනීම එකෙන් කඩ වෙනවා. එතකොට මම කරගෙන යන මේ සමාජ මෙහෙවර සමාජ සුබසාධන ඉදිරියට කරගෙන යන්න නම් මම කියන වචනය අන් අය විසින් පිළිගත යුතු වෙනවා. මම එහෙම වැරදි කරුවෙක් කියන සංඥාව ඒ අය අතරට නොයා යුතු වෙනවා. අන්න ඒ පදනම මත මම ඉල්ලා සිටිනවා මේක රෙකෝඩ් එකක් හැටියට මගේ මේ අතුලත් කරන්න එපා බලපත්‍රයට එකතු කරන්න එපා බ්ලැක් මාක් එකක් හැටියට එකතු කරන්න එපා මම මේකෙන් නිදහස් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒතර වැරද්ද මම පිළිගන්නවා. මෙන්න මේ පදනම මත මාව නිදහස් කරන්න. පස්සේ විනසුරුවරයා ඒකට අහුම්කම් දෙගෙන උන්වහන්සේ සම්පූර්ණ නිවැරදි කරේක් හැටියට නිදහස් කරනවා. එතකොට ඒ එතකොට එතනදී විනිසුරුකරුවා විනිසුරුවරයා වැරද්දක් කරලත් නැහැ, හාමුදුරුවෝ වැරද්දක් කරලත් නැහැ. දැන් මේ වංචාවක් කරන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. එතකොට දැන් වැරද්ද නම් වැරද්දමයි කාටත් නීතිය නීතියමයි හැමෝටම දඬුවම් කරන්න ඕන කියන ඒ පදනමේ හිටියානම් අර විනිසුරුවරයා අර හාමුදුරුවෝ එතනින් එහාට කරන සමාජ මෙහෙවර කරන්න බැරි වෙනවා. ඒ නිසා නීතිය තියෙන්නේ මිනිසුන්ට දඬුවම් කරන්න නෙමෙයි මිනිසු හදන්න. දැන් අපේ රටේ හිතාගෙන ඉන්නේ නීතිය තියෙන්නේ දඬුවම් කරන්න. ඒ නිසා කවුරු වැරදි කළත් දඬුවම් කරනවා. එතකොට මේ මිනිස්සුන්ට අය හැදෙන්න ඉඩක්ද? මේ මිනිස්සු කරන සේවෙද? ඒ කතන්දර මොකුත් නැහැ. නීතිය නම් නීතිය. ඒක ඒක තියෙන්නේ දඬුවම් කරන්න. අන්න මේ මහාකල්පයක කටයුතු කරන්න. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් තමයි මෙතනත් ඇති වෙන්නේ. අවංක නම් අවංක. ආයෙ දේවල් හංගන්න බෑ. ඒ ඔක්කොම කියන්න ඕන. එතකොට ඒක හරියට නිකන් අර නිර්වත් වෙනවා වගේ වැඩ. ඒ කියන්නේ අපිට පුළුවන් කමක් නැහැ. ආ ඉතින් දැන් මේ අපේ ශරීරයේ තියෙන කොටස් ඔක්කොම දන්නවනේ. ඉතින් මේක හංගන්න දෙයක් නැහැ. ඔය කවුරුත් දන්නවනේ කියලා. එහෙම අපිට ඇඳුම් නොඇඳ ඉන්නට පුළුවන් කමක් නැහැ. ඒතකොට ඇඳුම් අඳිනවා කියන එක වැරද්දක් හෝ ඒක වංචාවක් නෙමෙයි. ඒක මේ ලෝකෙට නිකන් බොරු කියනවා, රවට්ටනවා, හංගනවා. එහෙම එකක් නෙමෙයි. එතන තියෙන්නේ හැදිච්චකම. එතන තියෙන සදාචාර සම්පන්නකම. අන්න ඒ වගේ අපිට පුළුවන් වෙන්න ඕන ඇත්තටම අපි සමාජගත කළ යුතු දේ මොකද්ද නැති දේ මොකද්ද. එතකොට සමාජයට වැඩක් වෙනවා නම් තමයි. ඒ කියන්නේ අපි සත්‍ය කතා කළ යුත්තේ ඒ සත්‍ය ප්‍රකාශ කිරීමෙන් අර්ථයක් වෙනවා නම්. එතකොට ඒ සත්‍ය ප්‍රකාශ කිරීමෙන් Tamanටත් අනුන්ටත් අනර්ථයක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ බඳු තැනදී සත්‍ය නොකිව යුතුයි. එහෙනම් බොරු කියන්නද කියලා? නෑ බොරු කියන්නත් එපා. ඇත්ත කියන්නත් එපා. එක්ක නිහඬ වෙලා ඉන්න. එහෙම නැත්නම් කියන්න පුළුවන් ටික විතරක් කියන්න. එයින් සිද්ධ වෙන්නේ යහපත. ඉතින් එයින් සිද්ධ වෙන්නේ යහපත. ඒ කියන්නේ ලෝකේ අපි දන්න දේවල්, වෙච්ච දේවල් ඔක්කොම ලෝකෙට කියන්න ඕන කියලා නියමයක් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු ඔක්කොම ලෝකෙට දේශනා කළේ නැහැ. ඒකනේ අර සින්සපාවනේදී ඇටේරියා කොළ මිට මිටක් අතට අරගෙන කියන්නේ මේ වනාන්තරයේ තියෙන කොළ වගේ මම අවබෝධ කරගත්තු දහම නමුත් නුඹලාට දෙසූ දහම් මේ අතට ගත්තු කොළ මිට වගේ ඉතින් ඇයි අනිත් ටික දේශනා කළේ නැත්තේ වංචාවටද හොරකමටද එහෙම නැත්නම් ගුරු මුස්ටි තියාගන්න. ඒකක්වත් නෙමෙයි. ඒ ටික දේශනා කිරීමෙන් යහපතක් වෙන්නේ නිකන් මිනිස්සුන්ට සැක සංකා ඇති වෙනවා විතරයි. මොකද ඒ ටික අවබෝධ කරගන්න එක්කෝ තවත් බුදු කෙනෙක් ඉන්නට ඕන. ඒක වටහා ගන්න. සාමාන්‍ය කෙනෙකුට ඒක විශ්ේ වෙන්නේ නැහැ. ඒතර විශ්ේ නොවන කාරණා කිව්ව ගමන් සැක සංකා අර්බුද ගැටලු වාද විවාද ගොඩක් ඇති වෙන්නේ. එතකොට අන් අයගේ යහපත පිණිස උන්වහන්සේ අවබෝධ කරගත් සියල්ල දේශනා නොකිරීමයි යහපත. දේශනා කෙරුවේ. එතකොට ඒක අවංකම මේ ප්‍රශ්නයක් නෙවෙයි එතන තියෙන්නේ. ඒක තමයි ප්‍රඥා. ඉතින් ඒ නිසා අර අහිරිකා නොත්තප්පේ ඇති ඒ වගේම ප්‍රඥාව වෙන දුර්වල තැනත්තා. ඒ කියන්නේ පාපයට ලැජ්ජ බයක් නැහැ. හැබැයි ඒ තැනත්තට නුවණත් අඩුයි. අන්න ඒ බඳු අවස්ථාවල තමයි සත්‍යවාදීතාවයෙන් ඒක මතුවෙන්නේ. අපි ඇත්ත කියන අය, අපි බොරු කියන්නේ අපි ඇතුලේ එකයි පිටේ එකයි නැහැ. අපි කරන දේ කියනවා, කියන දේ කරනවා. එහෙම තමයි අපේ හැටි කියලා අර ඔක්කොම එළියට ඇදලා දානවා. ඉතින් ඒකෙන් තමන්ගේ தත්වෙත් පිරිහෙනවා. පිරිහිලා තමන්ට යහපතක් කරන්න ඕන වෙච්ච තැනදිවත් කරන්න බැරි වෙනවා. මොකද සමාජය විසින් ඒ තැනත්ත හංවඩු ගහනවා. පව්කාරයේ සල්ලාලයක අපරාධකාරයෙක්. එහෙම බලමු හඳුනේ ගොඩක් වෙලාට පාලකයින්ට එහෙම මේ වංචක ධර්මයට හසු වෙන්නට පුළුවන් නේද? හසු වෙන්නට පුළුවන්. ඒගොල්ලෝ ඉතින් අර විදිහට සමහර වෙලාවට දේවල් හෙලි කරනවා. අපි මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට අනිත් අයගේ දේවල් තමන් හෙලි කරනවා, තමන්ගේ දේවලුත් තමන් හෙලි කරනවා. ඉතින් ඒ හෙලි කිරීම තුළ අපේක්ෂා කරන්නේ කුමක්ද? නිකන් Taman සත්‍යවාදී බව ප්‍රදර්ශනය කිරීම නම් ඒකෙන් හොදක් වෙන්නේ අපි ඇත්ත කියනවා නම් ඒක වැරද්දක් හරි හොදක් හරි ඇත්තක් කියනවා නම් ඒ සත්‍යවාදී භවෙහි පරමාර්ථය විය යුත්තේ Tamanට සහ අනුන්ට යහපතක් කිරීම. ඒ යහපත සිදු නොවෙනවා නම් ඒක සමාජගත නොකළ යුතුයි. අපේ හැඳුරුනේ මේ ඊළඟ කාරණාවත් අපි මේ කාරණාට එකතු කරන මොකද සත්‍යවාදී භව, බොහොම ඍජු භව, මෘදු භව, පාලකයෙක්ගේ නායකයෙක්ගේ දැහැමි මිනිසෙක්ගේ ගුණාංග විදිහට අපි අගය කරන දේවල්. දැන් හම්දුනේ මීලං කාරණාව මෙතනටම එකතු වෙනවා මේ ඍජුත්වයේ වේශයෙන් වංචක අහිරිකානෝත්ප්තය කියන කාරණාව. එතකොට ඍජු බව කියන එක බොහොම උත්තරීතර ගුණාංගයක් හරි වැදගත් දෙයක්. ඒක පාලකයෙක්ගේ නායකයෙක්ගෙනු බලාපොරොත්තු වෙන දෙයක් නේ හම්දුනේ. කොහොමද මේකට අපි වංචක ධර්මයක් කියන්නේ? දැන් ඇත්තටම මේ ඍජු බව කියන එකෙන්නෙත් මේ සත්‍යවාදී බව වගේමයි. දැන් අර අපි නිකන් නිකන් වැනෙන චරිත නෙමෙයි. අපි නිකන් දේවල් හංගගෙන වංක විදිහට ඉන්නයි. දැන් ඍජු බව කියලා කියන්නේ වංක නැති බවනේ. කියන්නේ අවංක බවනේ. ඒතර අවංක භවයේ ස්වરૂපයෙන් ඒක මතුවෙනවා. දැන් නායක හම්දුර ඒක පැහැදිලි කරනවා. ප්‍රകൃතියේන ඍජු බවක් නැතියන් කෙරෙහි සමහර විට ඍජුත්වයේ වේශයෙන් අහිරිකානොත්ප්පය පහළ වෙදී. ඔව්හු ඒ ලැජ්ජා බිය නැති බව Tamanගේ අවංක බවයයි සිතා අන්යන් සැඟවි කරන පව්කම් ප්‍රසිද්ධියම කරති. දැන් දැන් මේක දැන් අපි කියවනේ පාපයෙන් වළකින ස්වභාවය තමයි ඇත්තටම හිරියොත්ප්ප කියලා කියන්නේ. එතකොට පාපයෙන් වළකින් නැත්නම් එතන අහිරික අනොත්ප්පය තමයි තියෙන්නේ. නමුත් දැන් සමහර වූ ලෝකේ එහෙම පව්කම් කළා වුණත් ඒ පාපය අනිත් අයට හෙලි වෙන්න කරන්නේ නිකන් සැඟවිලා තමයි කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කැමති නැහැ තමන්ගේ පාපය තමන්ගේ වරද හෙලි වෙනවට. හැබැයි සමහරු කල්පනා කරනවා අපි නිකන් ඔය දේවල් හැංගි හැංගි කරන්නේ අපි කරන දේ එලිපිට කරන්නේ. ඒකට ආයේ බය වෙන්න දෙයක් නැහැ. අපි අපේ හැබෑ ස්වરૂපය තමයි අපි හෙලි කරන්නේ කියලා අර බොහෝ දෙනා සැඟවිලා කරන පාපය මේගොල්ලෝ එලිපිටම කරන්න පටන් ගන්නවා. එතකොට එලිපිට පව්කම් කරන ගතිය ඍජු ගුණයක් හැට. දැන් ඔය සමහර ස්වාමින් වහන්සේලාත් ඉන්නේ. අපි ඉතින් කියන දේ කියන්න තියෙන දේ කියනවා තෝ බොල මේ හරක බූරුවා එහෙම කියලා. එතකොට ඒ මගේ හැටි. ඒක තමයි මගේ ස්වභාවය. අපි නිකන් මේ එක එක තැන් නිකන් නලවන්න යන්නේ එතකොට බන කිව්වත් එහෙමයි නිකන් කතා කළත් එහෙමයි ඒ මගේ හැටි කියලා. එතකොට අර තමන් සංවර වෙන්න ඕන තැන සංවර වෙන්න ඒක තමන්ගේ ඍජු ගුණය හැටියට පෙන්න. හාමුදුරනේ සමහරවිට ඒතර අපිත් කියන්නේ අන්න බලන්න කෙලින් හාමුදුරුවනම හරි කෙලින් කතා කරනවා. ඔව් කෙලින් කතා කරනවා, කෙලින් වැඩ කරනවා. ආයේ මේ එක තැනක එකක් අනිත් තැන තව එකක් නෑ. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? ගරු කළ යුත්තාට ගරු කිරීමක් නෑ, සංයමයක් නෑ, দমনයක් නෑ, ශික්ෂණයක් නෑ. ඉතින් නමුත් ඒක සමාජයටත් පේන්න පුළුවන්. ඒක හරි ඍජු ගුණයක් හැටියට. ඉතින් ඒ නිසා ඒ සමාජ දුර්වලකම තේරුම් ගත්තහම සමහර පුද්ගලයෝ සමාජයේ යම් චරිතයක් බවට පත් වෙන්න. ඔකට සමාජයේ හොඳ වචනෙකුත් කියනවනේ. එතකොට ඒ චරිතයක් බවට පත් වෙන්න එක්තරා සුවිශේෂ පුද්ගලයෙක් බවට පත් වෙන්න ඒතනත්තා එක් එක් ක්‍රමෝපායන් හොයනවා. ඉතින් ඇත්තටම Taman ළඟ ගුණය තියෙන, විශාරදත්වයේ තියෙන කෙනාට එහෙම නිකන් Taman ඍජු කෙනෙක් හැටියට ලෝකෙට පෙනී සිටීමේ අවුතු අවශ්‍යතාවයක් නැහැ. දැන් අර මහෞෂධ පඬිතයන්ගෙන් රජ්ජුරුව ඇහුවන් පස්සේ රහස් කාටද කිව යුතු කියලා නෑ රහස් නොකිව යුතුයි. ඒ තමන් අපේක්ෂා කරන කාර්ය සිදු වෙන තෙක් ඒක ප්‍රකාශ නොකළ යුතුයි. ඒකටනේ රහස කියන්නේ. රහස හෙලි කරන් පස්සේ ඒක රහසක් නෙමෙයි. ඉතින් එතකොට බඳු උතුමන් දේවල් සංගවා තබා ගත යුතු නම් ඒකට බියපත් වෙන්නේ නැහැ. එයි සංගවා තබා ගන්නේ මොකටද ලෝකීය යහපත සඳහා. යමක් හෙලි කරනවා නම් හෙලි කරන්නේ මොකද? ඒ ලෝකයේ යහපතසන. එතනදී මේ තමන් බබලෙන්න තමන් ප්‍රදර්ශනය වෙන්න නෙමෙයි. හැබැයි ඒ බඳු හැබැයි අවංක ගතියක්, හැබැයි ප්‍රඥාවක් නැති තැනත්තා අර විවිධ කරුණු තුලින් තමන් සමාජයේ අන් අයට වඩා ඉහළින් කැපී පෙනෙන්නට, පෙනී සිටින්නට සුවිශේෂ කෙනෙක් වගේ වෙන්නට යම් යම් උත්සාහයන් දරනවා. එතකොට අපි අර මුලින් මාන්නය ගැන කතා කරනකොට කිව්වේ අයතාවමානේ. ඒ කියන්නේ තමන් ළඟ ඒ බඳු ಗುಣ නැහැ. හැබැයි ඒව තියනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට ඒක මාන්නයත් එතන තියෙනවා. ඒ වගේම කුහක ගතියත් එතන කුහක ගතිය කියලා කියන්නේ තමන් ළඟ නැති ಗುಣ තියනවායි කියලා පෙන්වන්නට උත්සාහ කරනවා. එතකොට තියෙන දුර්ගුණේ වහන්නට උත්සාහ කිරීමත් සුදුසු නෑ. ඒක ඒක මායාව කියලා හඳුන්වනවා. මායාව කියලා කියන්නේත් එක්තරා අකුසලයක්. තියෙන දුර්ගුණේ වහනවා. හැබැයි ඒ දුර්ගුණේ වහන්නේ ලෝකේ යහපත සඳහා නම්. ඒක මායාව නෙමෙයි. තමන්ගේ වැඩ ටික කරගන්න නම් ඒ දුර්ගුණේ වහන්නේ ඒක මායාව. එතකොට තමන් ළඟ තියෙන සැබෑ ස්වરૂපේ ලෝකයට හෙළි කරන්නට ඕන ඒක අවංක බව. හැබැයි හෙළි කළ යුත්තේ තමන්ගේ තනුන්ගේ යහපත සඳහා. තමන්ගේ හැබෑ ස්වરૂපේ හෙළි කළාම ලෝකෙට අනර්ථයක් වෙනවා නම් Tamanටත් හානියක් වෙනවා නම් ඒබඳු තැනදී තමන්ගේ හැබෑ ස්වરૂපය යටපත් කරගෙන ඒක වහගෙන තමන් සුචරිතයට පැමිණෙන්නට වෑයම් කරද. ඉතින් මේවා හොඳ පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. අවංක බව තියෙන්නට ඕන. හැබැයි අපි දේවල් නොකියා සිටිය යුතු දේ නොකියා සිටින්නටත් අපිට පුළුවන් වෙනවා. සත්‍යවාදී වෙන්නට ඕන. හැබැයි අපි ප්‍රකාශ කරන සත්‍යයෙන් අනර්ථයක් වෙනවා නම් එතනදී සත්‍ය ප්‍රකාශ නොකර සිටින්නට පුළුවන් වෙනවා. ඒ කිසිවක් පිළිබඳව ਵਿਚාරයක් නැතුව අපි ඇත්ත කියන්නේ අපි අවංකව වැඩ කරන්න කියලා තමන්ගේ ස්වરૂපයේ ලෝකයට පෙන්වන්න යනකොට මේ අහිරිකනොත්ත්වයන් තමයි බොහෝ කොට මතුවේ. අපේ හැමෝටම දැන් අතිරේක ප්‍රශ්නයක් මේ අතරේ මට මතු කරන්න හිතුණා. පහුගිය දවසක මට දුරකථන ඇමතුමක් ලැබුණා. මේ ඔබ වහන්සේ පැහැදිලි කරන කාරණාවත් එක්ක මට හිතුණා මේ දේ ඔබ වහන්සේගෙන් විමසන්න. දැන් ඒ තාත්තා නිතරම හැමදෙරෝනේ පුතා ගැන පුතාට කියන්නේ තාත්තා ඒ කාලේ කරපු දේවල් ගැන හරි ආඩම්බරකම්බකින්. මේ කියන්නේ හොඳ දේවල් පැතිකඩ නෙමෙයි හැමදෙරෝනේ. දැන් අද වෙනකොට ඒ දරුවව ගෙදරට පාලනය කරගන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. එතන මේ එක උදාහරණයක් විතරයි අපි හම්බ දෙව. ඔබ වහන්සේට මෙවැනි උදාහරණ දහස් ගාණක් හම්බෙලා ඇති. ධර්මදේශන වැඩසටහන වැඩම කරද්දී. දැන් ඔබ වහන්සේ පැහැදිලි කරා එතකොට මේ ලැජ්ජ බය පිනට නැත්තම් පව් කරන්න ලැජ්ජාව සහ බය නැතිවීම කියන කාරණේ බරපතලයි. එතකොට මෙතෙන්දී හැඟවීම සිදු කරනවද නැද්ද කියන එකත් අපි සතු මේ යුතුයකමක් වගකීමක් වෙනවා. හාමුදුරනේ මේ වගේ තත්වයකදී දැන් මේ ගැටලුව සමාජ හැමෝටම තියෙන දෙයක්. මෙවැනි තත්වයකදී හාමුදුරනේ ඔබ වහන්සේගේ යෝජනාව මොකක්ද? මේ තත්ත්වෙන් අත් මිදෙන්නට. මේ තත්ත්වෙන් අත් මිදෙන්න ඉතින් අපිට තියෙන එකම විකල්පය අපේ අවංක බව හැටියට ඍජු බව හැටියට ධෛර්ය හැටියට වීරය හැටියට ඒක පෙනුනට ඒ ධෛර්ය නිසා ඒ වීරය නිසා ඒ ඍජු බව නිසා ඒ සත්‍ය භාවය නිසා ඇත්තටම අර්ථයක්ද වෙන්නේ අනර්ථයක්ද වෙන්නේ කියලා කල්පනා කිරීමයි වැදගත් අපි කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඇත්ත ප්‍රකාශ කිරීමෙන් මොකද්ද ලෝකෙට වෙන්නේ? හොඳක්ද නරකක්ද? අපි අවංක වෙන්න පුළුවන් හැබැයි අවංකභාවයෙන් ලෝකෙට වෙන්නේ හොඳක්ද නරකක්ද කියලා හේතුඵල වශයෙන් අපි ඒ කරන දෙයින් කියන දෙයින් ඇතිවෙන ප්‍රතිඵලය ගැන ටිකක් විමසා බැලීමෙන් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන්නේ සැබෑ ඥාන සංප්‍රයුක්ත අවංක බවක්ද එහෙම නැත්නම් අර ලැජ්ජා බය නැතිකමින් ඇතිවෙන අවංක බවද මේ තියෙන්නේ හැබෑ සත්‍යවාදී ගුණයද එහෙම නැත්නම් අර අහිරිකනොත්ප්පේ නිසා ඇතිවෙන සත්‍යවාදී ගුණයද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ හැසිරීම තුළ ඒ ප්‍රකාශනය තුළ හැබෑවටම ඵලය හැටියට මොකද්ද ලැබෙන්නේ කියලා පරීක්ෂා කර බැලීම. අපේ හැමදෙනේ තව කාරණාවක් දැන් මෙවැනි වැරදි අනන්තවත් සිද්ධ වෙලා දැන් ඔබ වහන්සේ කියන විදිහට අනර්ථකාරී ප්‍රතිඵලත් විටක සමාජගත වෙලා. එතකොට දැන් එහෙම කෙනෙක් මේ වැඩසටහන ආරම්භුත් දැන් මං කරගත්තේ ලොකු වැරද්දක් කියන තැනකින් ඒ කෙනෙකුට අවබෝධයක් තියෙන්න පුළුවන්. එතකොට එහෙම වැරදක් කරගත්ත කෙනෙකුට දැන් මොකක්ද ඔබ වහන්සේට දෙන්න තියෙන යෝජනාව? ඔව් එතකොට ඉතින් ගොඩක් කාලය පහු වෙලා වැඩි දැන් ඒ තමන් සමාජගත කරපු අනිෂ්ට ඵල විපාකත් දැන් මතුවෙමින් පවතිනවනේ. ඉතින් මේ බඳු තැනකදීත් අපි පසුතැවිලා තේරුමක් නැහැ. හැබැයි ඊට පස්සේ අපට පුළුවන්කම තියෙනවා දැන් අර අර මුලින් ශහන් මහත්තයා කිව්ව කතාවම ගත්තොත් ඒ තාත්තා දරුවාට තමන්ගේ ජීවිතයේ ආශ්චර්ය අద్භූත ආකාරයෙන් රස කර කර කියා දෙනවා තමන් අතින් වෙච්ච යම් යම් වැරදි වීරකම් හැටියට. දැන් එතකොට ඒ දරුවත් දඩබ්බරෙක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් හරි ඒ තාත්තට ඒක වැටහෙනවා නම් දැන් තාත්තට තමන්ගේ දරුවාට ගේ මනසට දීපු දේ දැන් ආයේ ආපහු අවශෝෂණය කරගන්න බෑ. දැන් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ දරුවට පහදා දෙන්නට ඕන තමන්ව උදාහරණයක් හැටියට අරගෙන පුතේ දැන් මම මගේ ජීවිතයේ දේවල් අවංකකම කියලා හිතාගෙන ඔයාට කියා දීලා දැන් ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ ගැන මම පසුතැවෙනවා දැන්. එතකොට දැන් ඔයාගේ දරුවන්ටත් ඔයාගේ ජීවිතය ගැන ওই විදිහට අවංකව කියලා හිතාගෙන කියා දෙන්න ගියොත් ඔය විනාශයමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමන්ගේ දරු දූ දරු මොනුපුරු මිනිපිරියන්වත් හොඳ මගට ගන්න ඕන නම් ඒ මගේ අතින් වෙච්ච වැරද්ද ඔබ කරන්න එපා කියන උපදේශයවත් අඩුතරමින් දෙන්නට තමයි එතනදි ක්‍රියාත්මක වෙන්නේ නැති. වෙන කරන්න දෙයක් නැහැ. දැන් තමන්ගේ කොටස එළියට ගියා නම් එතකොට ඒ වැරද්ද දැන් සිද්ධ වෙලා ඉවර නම් එතනින් එහාට ඉතින් ඒ අයට උපදෙස් දීලා මඟ පෙන්වලා ඒ தත්ත්වය පාලනය කරන්න වෑයම් කරනවා හැරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මොකද අර සමාජගත වෙච්ච ටික දැන් අපට ආපහු නොඋනා කරන්න බෑනේ. ඉතින් එහෙම නැත්තම් කරන්න වෙන්නේ ඉතින් අර මෝහණය කරලා වගේ අර <laughs> සියල්ල අමතක කරලා සියල්ල අමතක කරලා ඉතින් ඒවා કૃතිම දේවල්නේ. ඉතින් එහෙම કૃතිමව කළා කියලා ඒවා සදාකාලිකව යටපත් කරන්න බෑ. අර දරුවාගේ මනස ඒවා තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දරුවෝ හදද්දී ඉතින් ඒ තාත්තට හැබැයි පුළුවන් එතනින් එහාට දැන් මේ අපි කතා කරනවා වගේ. දැන් අපි හිතමු දැන් මගේ අතින් වෙච්ච යම් යම් වැරදි අඩුපාඩු මම කොහොමද තේරුම් ගත්තේ සකස් කරගත්තේ කියලා අනිත් අයට කියා දුන්නාම මේක අහගෙන ඉන්න අයට හරි ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ තාත්තට තමන්ගේ දරුවා හදාගන්න බැරි වුණාට ඒ තාත්තට ඕනම් පුළුවන් තමන් අතින් වෙච්ච වැරද්ද තව තාත්තා කෙනෙක් අතින් නොවෙන්නට ඒ තමන්ගේ අත්දැකීම සමාජගත කරන්න පුළුවන්. මම මේ විදිහේ වැරද්දක් මගේ අතින් සිද්ධ වුණා. ඒකේ මේ විදිහේ අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අවශේෂ මව්පියෝ සැලකිලිමත් වෙන්න ඒ කියන්නේ. ඒ වරද කරගන්න එපා කියලා ඉතින් සමාජයට යම්කිසි සදුපදේශයක් සපයන්නට පුළුවන් තමන්ගේ අත්දැකීමත් එක්ක. නින්දෙන් දැන් අවදි වන්න, හිතට ගන්න දුක නිවන්න. සිතන්නට කාලය එළබැත. සිටිය යුත්තේ ඔබයි. තීරණය ඔබට වාරයි. ඉතින් අද දවසෙත් අප වැඩසටහන පුරාවට ඔබත් සමගින් ඉතාමත්ම වටිනා කාරණා කිහිපයක් කතා කළා. විශේෂයෙන් අපි මතක් කරනවා මේ වැඩසටහන අපි ආවට ගියාට හිතුමතේට ආරම්භ කරපු වැඩසටහනක් නොවේ. රට පුරා ධර්මදේශනාවලට වැඩම කරන අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දෙස් විදෙස් බොහෝ පිරිස්වරින් කළ ඉල්ලීමකට අනුව ආරම්භ කළ වැඩසටහනක් මේ වැඩසටහන. මේ වැඩසටහනට අපට මැදිරි පරිශ්‍රයේ නැත්නම් මේ රූපවාහිනී නාලිකාව අපට ආවට ගියාට ඕනවට එපාවට අවසරයක් ලැබුණා නොවේ. ගරු සභාපතිතුමාගෙන් බොහෝ පිරිස් කළ ඉල්ලීමකට ලබා දුන්නු ආශිර්වාදයක් ලෙසටයි එතුමන් අපට මේ වැඩසටහනට ඊඩහසර විවර කළේ. ඉතින් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ දෙස් විදේශගත බොහෝ පිරිසකගේ සියස රූපවාහිනී නරඹන ඔබගේ ඉල්ලීම් මත ඇරඹුණු මේ වැඩසටහනේදී අපි වරින් වරට බොහෝ වෙලාවට කතා කරන්නට සූදානම් වුණේ ඔබට ලැබෙන ප්‍රායෝගික ගැටලු දහමට අනුව කොහොමද විසඳාගන්නේ සහ අපෙන් වෙන්නට පුළුවන් වැරදි අපි තුන් හිතකින්වත් නොහිතා අපෙන් වෙන වැරදි ඔස්සේ කොහොමද අපිට පිරෙන පව් ප්‍රමාණය අපි අවම කරගන්නේ කොහොමද අප නිවනට මඟ අවබෝධ කරගන්න තැනට එකතු වෙන්නේ කියන කාරණාව. ඉතින් අද දවසේ මේ වැඩසටහන පුරාවට ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ අපට ඉතාමත්ම පැහැදිලිව සරල භාෂාව ඔස්සේ අපට පැහැදිලි කළා මේ කියන කරුණාකාරණා සියල්ල හරි අපූර්ව නිදර්ශනත් අරගෙන ඇවිදින්. අපේ හාමුදුරනේ දන්නේම නැතුව අද දවසෙත් අපට මේ වැඩසටහනින් සමුගෙන යන්නට කාල වේලාව ඇවිදින්. එමත්ෙන් අප ඊ타ත්ම ගෞරවයෙන් අපේ හඳුරන් වහන්සේට පාද නමස්කාර පූරක විස්තුතිවන්ත වෙනවා. ඒ අනුව මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට නමස්කාර පූරකව අප ස්තුතිවන්ත වෙනවා. අද දවසෙත් අප වෙනුවෙන් වැඩම කළාට ඒ වගේමයි සියස මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ විකාශන කාලයේ මේ වෙනුවෙන් වෙන් කළාට. ඒ වගේමයි අප ආරාධනා කරනවා ඔබට සියස රූපවාහිනී නාලිකාව ඔස්සේන් වගේම ඔබට මේ වැඩසටහන සියස YouTube නාලිකාව ඔස්සේ නරඹන්නටත් පුළුවන්. ඒ වගේම සියස Facebook පිටුව නොයසේනම් මුහුණු පොතේ සියස අපේ පිටුවට ඔබේ අදහස් එකතු කරන්නටත් හැකියාව තිබෙනවා. ඉතින් ඒ සඳහාත් ඔබට ආරාධනා කරමින් දෙස් විදේශගත බොහෝ පිරිසක් සියස රූපවාහිනී මාධ්‍ය ජාලයට මේ සියලු වැඩසටහන් වෙනුවෙන් මේ අනුග්‍රහය බැතිබර අනුග්‍රහයකත්වයේ අපිට තිලන කරනවා. ඉතින් මේ සියලුම දෙනාවත් අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම කළ ඒ සේවයට අපේ ඔවුන්ට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඉතින් තවත් දවසක මීළඟ සතියේත් මෙවැනි වැඩසටහනකින් මේ වැඩසටහන ඉදිරි කොටසින් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙමින් අදට අපට අවසර දෙන්න මෙතකින් නිමාවට පත් කරන්නට මේ වැඩසටහන සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබට රටට යහපතක් වේවා මත්සිට නිවි